නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ සුපුරුදු පරිදි අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්න උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ සරල සිංහල අනුවාදය ඔබට කියවන්න අවස්ථාවක් තිබෙනවා. ඒ සඳහා අපි ඔබට විටින් විට ආරාධනා කළා. ඉතින් ඔබ එවැනි උත්සාහයක් දරනවා කියන කාරණාවත් අපි විශ්වාස කරනවා. ඉතින් ඔබ මහත්සේ බලාපොරොත්තු තබාගෙන මේ මොහොතේ මේ උතුම් සදාම් පිළිසඳර අනුමෝදන් වීම පිණිස රැඳී සිටින්නේ. ඒ සියලු කාරණාවන් අපි තම සිටින අනුමෝදන් වෙමින් අද දවසෙත් අපි ඔබට උතුම් සදාම් පිළිසඳර සමීප කරන්න සූදානම්. මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා පළමුවෙන් අපි උන්වහන්සේ වන්දනා කරගනිමු අද දවසෙත්. එත් එක්කම මාවට සිහිපත් කරන්නම් අද දහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව ඉතාලියේ පදිංචි පින්වත් එච්.ඒ. නලින් ජීවන්ත මහත්මයා සහ රජිතා සුරංගි සංකල්පිකා මහත්මිය විසින් දායකත්වයේ දරන ලබන්නේ. ඒ සදැහැතියන් ඉතාම මෙත් සිතින් අපි සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසෙත් අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ චිත්‍රරත්නයක් වන අවසරයි වැලිමඩ ශ්‍රද්ධා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණා. අපේ සතුටුයි ලක් සංඛ්‍යාත පින්වත් ශ්‍රාවක සම්ණන් සමග උතුම් දහම් පිළිසඳරේ කරුණ දැනගන්න අවශ්‍යයි ස්වාමීනි. නමෝ බුද්දාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මිලිඳු රාජ ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ සහ මිලිඳු රජතුමා අතර ඇති වෙන මේ දහම් සංවාදය තමයි මේ කාලේ කතා කරමින් සිටින්නේ. එතකොට හරි භාග්යක් අපිට මේ දහම් කරුණු ඉගෙන ගන්න ලැබෙන එක. මොකද සාමාන්‍ය විදිහට මේ විදිහට දහම් කරුණු ගොනු කරලා ප්‍රායෝගික දෙයකදී ඒක විසඳා ගන්න හැටි සාමාන්‍ය ධර්මයේ ඉගෙන ගත්තත් ඒක තේරෙන්න හොඳ නුවණක් තියෙනවා. ඉතින් දැන් අපි දහම් පොත්පත් කියවන්න ආසයි. يعني කියවන්න මේ මේ ඉස්සර අපි කියවලා තියෙනවා. ඉතින් ඒ දැන් මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන විදිහට ඒ දහං කරුණු ගොනු කරගන්න අපිට හිතිලත් නෑ, තේරිලත් නෑ. ස්වාමීන් ඒක වෙනමම ඥාන ධාරාවක්. ඒක 아무තුම ක්‍රමයක් ඒක. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට පැහැදිලිව බුද්ධ වචන ඉගෙන ගන්න කෙනෙකුට මේ මිලිඳු රාජ ප්‍රශ්නය අධ්‍යයනය කිරීම හරි උපකාරයි. එහෙමයි ස්වාමීනි. ඉතින් ගොඩාක් ඔය දැන් ලංකාවේ ඇතිවෙච්ච ප්‍රශ්නවලදී ඔය මිෂනාරි වාද වලදී එහෙමයි ස්වාමීනි. ඔය ලංකාවේ ඇතිවෙච්ච පංච මහා වාද සහ සුද්ධංගේ ඇලහැප්පින් බුද්ධ ශාසනයට ආපු ඒ කාලේ ආපු ගෝරනාඩු වලදී හරියට සංඝයාට ශාසනය වෙනුවෙන් අප කැප වෙන අයට උපකාර වෙලා තියෙනවා මිලින්ද ප්‍රශ්නේ. එහෙමයි. මිලින්ද ප්‍රශ්නේ හරිය උපකාර වෙලා තියෙනවා. ඒ නිසා අපේ අනගාരിക ධර්මපාලතුමා නිතර නිතර කියලා තියෙනවා මේ මිලින්ද ප්‍රශ්නේ කියවන්න කියලා. ඊළඟට මහාවංශ නිතර කියවන්න කියලා. ඒසම්. ඒවත් එක තමයි අර එන අරුබුද වලට මුහුණ දෙන හැකියාව සාමාන්‍යයෙන් මිලින්ද ප්‍රශ්නේ මේ ඒ දහම් කරුණු විග්‍රහ කරන විදිය ඉගෙන ගත්තට පස්සේ සාමාන්‍ය කෙනෙකුට උනත් යම් ප්‍රශ්නයකදී උත්තරයක් ගන්න විදියට ඒක හිත හැදෙනවා. එහෙමයි මොකද මහත්තයා අපි අර ප්‍රඥාව මේ මෝරණ හැටි ඉගෙන ගත්තා මිලින්ද ප්‍රශ්නේදී. එහෙමයි. ඒකට ඒකේ එක දෙයක් තමයි ඇසුර නිසා, ගුරු ඇසුර නිසා. එහෙමයි. වෙනස් වෙනවා. මේ එයාගේ ප්‍රඥාව මෝරනවා කියලා. එහෙමයි. එතකොට මේ තමයි අපිට ලැබෙන ගුරු ඇසුර. එතකොට මේ ධර්මය අහන්න අහන්න අහන්න අර ප්‍රඥාව මෝරනවා. එතකොට ප්‍රශ්නයකදී උත්තරයක් ගන්න විදිහක් එනවා හිතට. ඉතින් අපි මේ ලෝකේ යමක් කලින් අහලා නැත්නම් කලින් දැකලා නැත්නම් කලින් හිතලා නැත්නම් කලින් පතලා නැත්නම් ඒක ප්‍රායෝගික වෙනවා කියලා එකක් නැහැ. එහෙමයි. අපි පුරුදු කරන දේ තමයි ප්‍රායෝගික වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා අදත් අපි කතා කරමු මිහිඳු රාජ ප්‍රශ්නේ දහං කාරණාවක්. ඉතින් මේ කාරණාවේදී මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මෙහෙම වදාලා නේද? ඒ තමයි මහණෙනි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා යහපත් වූ ප්‍රතිපත්තිය මම වර්ණනා කරමි. මහණෙනි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා යහපත් අයුරින් ප්‍රතිපදාව යෙදෙන විට ඒ යහපත් ප්‍රතිපදාව හේතුවෙන් ආර්ය සත්‍ය අවබෝධය කරවන කුසල ධර්මයන්ගෙන් සතුටු කරවන්නේ වේ. බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා හරියට ප්‍රතිපදාව කරනවා නම් ඒක තමයි මේ නිවනට හේතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ ඒක. ඒතර යහපත් ප්‍රතිපදාව විසින් ඔහු නිවනට ගෙනියනවා. <laughs> එතකොට ස්වාමීනි ඔය විදිහට ගිහි ජීවිතේ කසීසලු ඇඳගෙන උතුම් ඇඳුම් ආයත්තන් ඇඳගෙන තුන් වේල හොඳට කාලා අමුදරුවන් පෝෂණය කරගෙන ඉන්න මිනිස්සු මනා ප්‍රතිපදාවේදීලා නිවන් දකිනවා නම් එහෙමයි. ඔබ වහන්සේලා මොකද ඔය මහාන වෙලා කේස් රැවුල් බාලා එක වේලක් වළඳලා ඊළඟට දුතාංග රැකලා සිල්පද රැකලා වාස් වාසලා ඉතින් මේ මොකද මේ මෙච්චර දුක් විඳින්නේ ඔබ වහන්සේලා මොකද ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා රකින්න ප්‍රතිපදාවෙන් නිවන කරා යනවා නම් ඉතින් ගිහි මිනිස්සු යසට ඔය ඉඳලා ඉන්නේ එහෙමයි සාම ඉතින් ඒ නිසා ඔබ වහන්සේලා විතරක් මේ මොකද මේ දුක් විඳ විඳ ඉන්නේ ඉතින් ඒ නිසා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා දුක් ගැහැට විඳ විඳ ධර්මය අවබෝධ කරගන්න පිළිපදින්නේ නැතුව මේ හොඳට කාලා බීලා ඉන්න ගියෝ විදිහට ඉඳලා ඇයි ඔබ වහන්සේලාට බැරි දෙව ධර්ම අවබෝධය කරන්න. එහෙමයි ස්වාමී. ඉතින් මේක රයිතුමගේ පසලවිල්ලක් මේ තියෙන්නේ. එහෙමයි ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කළා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා හරියට හැසිරෙනවා නම් නිවන අවබෝධ වෙන බව කියනවා රජතුමනි පැවිද්දෙක් වුණත් මම පැවිද්දෙක් කියලා එපමණකින් සතුටු වෙලා ප්‍රතිපදාව යෙදෙන්නේ නැත්නම් එයාට ශ්‍රමණ ඵල ලැබෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ගිහියෙක් ගැන කවර කතාවද කියලා එහෙම. ඔබ වහන්සේ අර ගේවර වැඩසටහනේ පැහැදිලි කරලා ස්වාමීනි අර ධර්මයට පැහැදිලා පැවිදි භූමියට එනවා. නමුත් පැවිදි භූමියේ වැඩ ඉන්නකොට ධර්මය අමතක වෙලා <laughs> ආමේෂේ. එහෙම දේවල් තියෙනවනේ. ඒතර මනා ප්‍රතිපත්ති දෙනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. පැවිද්දෙක් උනන් ඒ පැවිද්දා මම දැන් මහාන වෙලා ඉන්නේ මම දැන් මේ gederin මෙන් වෙලා ඉන්නේ කියලා එපමණකින් සතුට වෙලා ප්‍රතිපදාවේ යෙදුනේ නැත්නම් ඒ එයාට ශ්‍රමණ ඵල ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී කියන්නේ ධර්ම අවබෝධය. ශ්‍රමණ ඵල කියලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගිහියෙක් සංඝයාට වඳින එකක් සාමාන්‍ය ඵලනේ. එහෙමයි. නැත්නම් ගෙවල් වල හිටියම වඳින්නේ නැහනේ. ඉතින් මෙතන කියන්නේ ධර්ම අවබෝධය. පැවිද්දෙක් වුණත් ප්‍රතිපදාව යෙදුණොත් ධර්මය අවබෝධ වෙන්නේ. ගිහියා ගැන කවර කතාවද? ඊට පස්සේ කියනවා මේ මහරජාණෙනි ශ්‍රමණයන් වහන්සේලා පැවිද්දාම ශ්‍රමණ ප්‍රතිපද වූ මාර්ගඵලයන්ගෙන් ඉසුරුමත් වේ. මාර්ගඵල අතරින් ඉහළටම යන්නේ ශ්‍රමණයන් වහන්සේ. අධිපති වේ. මහරජාන්නේ පැවිද්දෙහි බොහෝ ගුණ ඇත්තේ අනේක ගුණ ඇත්තේ අප්‍රමාණ ගුණ ඇත්තේ පැවිද්දෙහි ගුණ ප්‍රමාණ කරන්න නොහැකි. පැවිදි වෙනවා කියන එකේ ගුණ ප්‍රමාණ කරන්න බෑ. මහාන වීමේ පින. එහෙම. මහාන වීමේ ආනිසංස. ඒකට උපමාවක් කියනවා අනර්ගත්වයේ අරඹය කැමැති දේ ලබා දෙන්නා වූ චින්තාමානිකය තියෙනවනේ සිතුමිනක් තියෙනවා චින්තාමානික. මේ චින්තාමානිකෙන් හිතන හිතන දේ ලැබෙනවා. පතන පතන දේ ලැබෙනවා. දැන් ওই මැනිකට වටිනාකමක් කියන්න පුළුවන්ද? කියන්න බැහැ සර්. මොකද දැන් අපි කිව්වොත් මේ මණික කෝටි පහක් කියලා. මොකද මණිකෙන් කෝටි පහක් ඉල්ලනකොට 15 වෙනවා. එහෙමයි. ඒ මණිකට වටිනාකමක් කියන්න පුළුවන්ද? ඊට පස්සේ කිව්වා වටිනාකමක් කියන්න බෑ. ආන් ඒ වගේ තමයි පැවිද්දේ බොහෝ ගුණ තියෙනවා. අනේක ගුණ තියෙනවා. අප්‍රමාණ ගුණ තියෙනවා. පැවිද්දේ ගුණ ප්‍රමාණ කරන්න බෑ කිව්වා. එහෙමයි ස්වාමී. පැවිද්දේ ගුණ ඔක්ක ප්‍රමාණ කරන්න බෑ කියන එක තව මధుරතර උපමාවක් කියන්න. අවසරයි සර්. කියලා නාගසේන මහරහතන්වස විස්තර කරනවා. ඒ තමයි කියන සමුද්‍රේ සාගරේ මේ මතුවෙන රැලි ගාන ගණන් කරන්න පුළුවන්ද? ගණන් කරන්න බෑ. ගණන් කරන්න බෑ. ප්‍රමාණ කරන්න පුළුවන්ද? මොහොතේ රැලි මෙච්චර එනවා කියලා ප්‍රමාණ කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේ කෝ සංඝයාගේ ගුණ ප්‍රමාණ කරන්න බෑ. අප්‍රමාණයි. සංඝයාගේ ගුණ මනින්න බෑ කියනවා. මහරජාණනි මනා පිළිවෙතේ යෙදෙන පැවිදි ජීවිතය තුළ ආර්ය සත්‍ය අවබෝධයේ පිලිස කළ යුතු යමක් ඇද්ද? ඒ සියල්ල ඉක්මනින්ම සමෝධිමත් වෙයි. මනා පිළිවෙත නිසා පැවිද්ද ගිහියට වැඩිය පැවිද්දාගේ ගමන වේගවත්. ඒකනේ අර උපමාවට තියෙන්නේ මේ පැවිද්දා හරියට හංසයා වගේ. එහෙමයි. ගිහියා මොනර වගේ කියලා. එහෙමයි. ඒ නිසා කවදාවත් ගිහියෙකුට නම් පැවිද්දගේ ස්වභාවයද ලං වෙන්න බෑ. පැවිදි භූමිය විශේෂ වූ උතුම්ම භූමිය. උතුම්ම භූමිය ඒ උතුම් භූමියේ උතුම් බව පෙනෙන්නේ නැත්තේ අද කාලේ මේ මාධ්‍ය නිසා. අවශ්‍යයි. මේ මාධ්‍ය හරඹේට ඔක්කොම වැටුණානේ. එහෙයි ස්වාමී. දේශපාලන හරඹේට ඔක්කොම වැටුණානේ. එහෙයි. එතකොට මේ සමාජයේ ප්‍රතිශෝධනයේට ඔක්කොම වැටුණානේ. කරන්න දෙයක් නැහැ නේ. දැන් අපිට පවා කියන්න සිද්ධ වෙලානේ. එහෙමයි. ඒ කියන්නේ ඔක්කොම ඇස්කම් වහගෙන ඔක්කොම දැන් බුදිනේ. එතකොට එහෙම වුණාට පස්සේ අර ඉස්සර අර චින්තාමානික්යක් වගේ සංගය පෙනිච්ච ස්වභාවය ඈත් වෙලා ගියා. ඒකයි මහත්තයා අපි කලින් වැඩසටහනක් කිව්වේ මේක බෝට්ටුව පෙරළුණා කියලා. ඉස්සර සඳරුවන කියනකොට සම්මේ සඟරුවන කොයිතරම් ශ්‍රේෂ්ඨව තුන් ලෝකයාගෙන් පිදුම් ලැබමින් ගුණ සාගරයක කිමිදී සිටියාද උන්වහන්සේලා තමා උදෙසා වචනයක් හරි නිමග්න වෙලා වචනයක් අතින් පිට වෙලා දානයක් ලැබුණොත් ඒකවත් වැළඳුවේ නෑනේ සංගුණ ඊළඟට උන්වහන්සේලාගේ සීල තේජස අල්පේච්ඡ බව ඉන්ද්‍රිය සංවරය. එහෙමයි. සමහර වෙලාවට මහාන වෙච්ච දා ඉඳලා රාගසිතක් උපද්දවන්නේ නැතුව හිටියා. එහෙමයි. ගතපච්චාගතවත කියලා සංගය පුරුදු කළා. ඒ කියන්නේ දැන් ගමනක් යනකොට කෙලෙස් හිතක් ඇති වුණොත් එහෙම බලන කොතනදින්ද ඒක ඇති වුනේ කියලා. එහෙමයි. ඊට පස්සේ ආය ආපස්සට ගිහිල්ලා එතන ඉඳලා ඒ කෙලෙස්ේ එතනම ප්‍රහාණය කරලා තමයි එතනින් ඉස්සරහට යන්නේ. ඒ වැඩම කරන මාවත පිරිසුදුම වැඩම කරනවා. ඒ මනසෙන් පිරිසුදුම වැඩ කරනවා. වැඩම කරනවා. අසිරිමත්. සමහර වෙලාවට දානයක් මේ පූජා කරලා ඒ දානය අරන් එන ගමන් මේ මිනිස්සු විඳින දුක් දැකලා සමහර පාත්‍රයේ තියලා මම නිකලෙස් වෙලා මිසක් මේ දානේ වළඳන්නේ නැහැ කියලා මේ සමාධිර සංවැදිලා මේ සසර ගමන ගැන සංවේගීටපත් වෙලා ධර්මයේ මෙනෙහි කරලා අරහත් වෙටපත් වෙලා දානේ වළඳනවා. සංඝ ගුණ. එක ස්වාමීන් වහන්සේ නමක් දානේ වළඳන්නේ නැතුව දුර්භික්ෂ කාලේ ලංකාවේ ඊට පස්සේ ඒ ඊටාමත් වෙහෙසටපත් වෙලා කලන්තය ඇදලා ඉන්නකොට එක මිනිහෙක් අඹයුස ටිකක් ගෙනල්ලා මුකේට වක් කළා. නාසයට පනාව ඒත් නැගිට ගන්න බෑ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියලා දැන් විශ්ව නැගිට ගන්න බෑ. කරේ තියාගෙන ගියා. එතකොට අර ස්වාමීන් වහන්සේ කරේකින් කල්පනා කළා මේ මිනිස්සයා මගේ අම්මත් නෙමෙයි තාත්තත් නෙමෙයි මව්පාර්ශවයෙන් ඥාතියින් නෙමෙයි පියපාර්ශවයෙන් ඥාතියින් නෙමෙයි මං කරේ තියාගෙන යන්නේ ශ්‍රද්ධාවෙන්නේ. මේ වාගේ ශ්‍රද්ධාවෙන් මිනිසෙක් මාව කරේ තියාගෙන යද්දී කෙලෙස් සහිතව මා කොහොමද යන්නේ කියලා හිත සංවේගයටපත් කරගෙන මහත්ය අර මිනිසයාගේ පිට උඩදීන් අරහත්ත්වයටපත් උනානේ. එහෙමයි. සංගුණ. එහෙමයි. සංගයයි ඒ වගේ. සංගයයි ඒ වගේ. ඉතින් ඒ නිසා මහත්තයා මේ අප්‍රමාණ ගුණ තියෙනවා. පැවිද්දා කියන්නේ අඩු ආසා තියෙන කෙනෙක්. ලද දෙයින් සතුට වෙන කෙනෙක්, හුදකලාවේ ඇලුන කෙනෙක්, පිරිසහා නොඇලුන කෙනෙක්, පටන්ගත් වීරිය ඇති කෙනෙක්, සිව්පසේට ආලය නොකරන කෙනෙක්, ආසා රහිත කෙනෙක්, පිරිපුන් සිල් ඇති කෙනෙක්, සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක්, දුතාංග ප්‍රතිපත්ති කුසලයන්ගෙන් යුක්ත කෙනෙක්. ඒ හේතුව නිසා මනා පිළිවෙතේ දෙන භික්ෂුව ඊටමත් ඉක්මනින් ශ්‍රමණ ඵලයේ ධර්මාභෝධය ඉක්මන් වෙනවා. එහෙමයි ස්වාමීනි. පැවිද්දෙන් ධර්මාභෝධීක් මං වෙනවා. මහරජාණන් යම්සේ ගැට රහිත වූ සමලෙස වට ප්‍රමාණ ඇත්තා වූ මනසේ පිරිසිදු කරන ලද ඍජු මල බැඳින් රහිත වූ යකඩයකින් කරන ලද අලවංගුව සිය කටයුත්ත සඳහා මනමින් භාවිතා කළ හැක්කේ වෙහිද? දැන් වලක් හරන්න උනම අලවංගුවෙන් ඒක ඉක්මනට කරගන්න පුළුවන්. එහෙමයි සම්. අපිට ඒක වෙන දෙයකින් කරගන්න බෑනේ. ආන්නේ වගේ තමයි පැවිද්දාට මේ මහානකමේ තියුණු බව නිසා ධර්ම අවබෝධය ඉක්මන් කරගන්න පුළුවන් කියනවා. ඉතින් ඒ නිසා ගිහි කෙනාට වැඩිය පැවිද්දා ශ්‍රේෂ්ඨයි කියලා නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. එතකොට මම හොඳට බලන්න අද කාලේ අද කාලේ පැවිද්දකට ගත්තොත් එහෙම දැන් අපි අපිට මේ තුනුරුවන් සරණින් උතුම් ගුරුවරයෙක් යටතේ මේ පැවිද්ද ලැබිච්ච නිසා කොච්චර දුක්ඛන්දරාවක් අපේ ජීවිතෙන් බැහැර වුණාද කියලා බලන්න. එහෙමයි ස්වාමී. දැන් අපිට රස්සාවල් කරන දැන් මම වෙලාවකට බලන්න යනවා පාර යනකොට දැන් ඔය සිකියුරිටි ජොබ් කරන අය ඉන්නවා. රෑ එළි වෙනකල් ඇහැරලානේ. එහෙමයි ස්වාමී. ආතෙන් නිින්ද නැති බව කියන එක දුකක් නේ. එහෙමයි. සාමාන්‍යයෙන් අපිට නිදා ගන්නකොට පැයක් දෙකක් නිින්ද ගියේ නැත්නම් තියෙන අමාරුව බලන්න. එතකොට ජීවත් වීම මුල් කරගෙන රැය එළිනකල් ඇහැරලා ඉන්න ඕන. ජීවත් වීම මුල් කරගෙන මේ අසූචි වලවල් හොදන්න ඕන. ඊළඟට මමම දැකලා තියෙනවා මහත්තයා රස්සාවට ටොයිලට් වලවල් අයින් කරන අය. එහෙමයි. මම ඇහැට දැකලා තියෙනවා මේ පොඩි සොච්චම් මොදලකට টয়ලට් වලේ බැහැලා අතින් අයින් කරනවා. අතින් බකට් වලින් අයින් කරනවා. ජීවත් වීම පිණිස කරන්නේ. අනුන්ගේ වස්ත්‍ර සෝදා සෝදා ඉන්නවා. ජීවත් වීම පිණිස කරන්නේ. ওই ඔක්කොම දුක් අන්දරා දුර වෙනවනේ පැවිද්දත් එක්ක. ඒ ඔක්කොම එදා වේල හොයාගන්නේ කරන්නේ. ඊට පස්සේ කසාද වඳිනවා. ඊට පස්සේ බලන්න කසාද වෙන්දට පස්සේ තියෙන දුක්ඛන්දරාව දැන් තමන්ගේ ප්‍රශ්න ටිකත් විසඳා ගන්න බැරුව තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් අරගහ ගන්නවා. ඊට පස්සේ හම්බ කරන්න ඕන, තුන් වේල කන්න ඕන, ඇඳුම් ආයිත්තම් ගේන්න ඕන. ඊළඟ අද කාලේ තියෙන සුපුරුත්තම් වලට යන ගණන් හෙලව්. එතකොට ඒවට වියදම් ඕන. හම්බුක දැන් මහත්තයා මට මොන කියලා තියෙනවා ලක්ෂ ගණන් පඩිය තියෙන මිනිස්සු කියනවා අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීන් ලක්ෂයකට වැඩිය මාසික පඩිය තියෙන සමහර සදහැවතුන් මාත් එක්ක කියලා තියෙනවා රස්සාවල් කරන ජීවත් වෙන්න මන්දිලු. අපිට නෝනටත් තියෙනවා මේ පඩිය. ජීවත් වෙන්න මන්දිලු. එතකොට කොච්චර එතකොට ওই දුක් අන්දරා ඔක්කොම ඉවරයිනේ. පැවිදි වුණා නම්. එහෙමයි. නේද? <laughs> ඉතින් ඒ නිසා ඒ පැවිද්ද කියන එක ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ මහසෙන් හිතන්න තියෙන තමන් ගැනනේ. මම මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලානේ. කියන්නේ සසර ගමනේ. කසාද බැඳලා පස්සේ ගෑණි ගැන හිතන්නත් ඕන. ඒකි රකින්නත් ඕන. දැන් ගෑණියෙක් රකින්න බෑනේ මහතේ යන්දර දාලා. අමනස ප්‍රශ්නයක් ආවනම් නූලක් කරේ දාලා රකින්න පුළුවන්. ගෑනු ප්‍රශ්නාවට පස්සේ නූල් දාන්න බෑනේ. ඊට පස්සේ දරුව ප්‍රශ්න. එහෙයි. ගෙවල් ප්‍රශ්න. නේද? ඊට පස්සේ ඉඩකඩම් ප්‍රශ්න. ළමයි ඉස්කෝලේට දාන ප්‍රශ්න ප්‍රශ්නයක්මනේ ස්වාමී ඔක්කොම ප්‍රශ්න <laughs> හැමතැනම ප්‍රශ්න මහන්තයා ගොඩාක් අය අපිට මේ මොන ගෙහිලා මම එදා කිව්වේ අර උපමාව අර මේ මේ කුඩුවට යන උපමාවත් එක්ක ගොඩාක් අය මානවෙන් ආසයි ආසයි කියන්නේ ගොඩාක් අය අපිට මොන ගෙහිලා තියෙන්නේ බැඳ ප්‍රය එහෙමයි ස්වාමී බැඳට පස්සේ තමයි හිතෙන්නේ මානවනා හොඳයි කියලා ඊට පස්සේ ඔය වාගේ කසාද ජීවිතේ කටසර ගෑණියෙක් එහෙම හම්බුනොත් එහෙම ගෑනුන්ගෙන් බැනුම් අහනවා කියන එක කොච්චර දුකක්ද නේද? ශ්‍රීලංකට ගිහිල්ලා Taman හම්බ කරන සොච්චම කාන්තාව ගන්නවා. සමහර ගෙවල් වල මිනිස්සයා පඩියක් දැකලා නැහැ. සල්ලි වලට මොනව වෙනවද කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම ගිහි ජීවිතේ දුක් අන්දරම්. දරුවෝ ඉගෙන ගනීද නැද්ද? ස්වාමීනි ඒ නමුත් එතනම ගැටි ගැටි එතනම ඇලි ඇලි අපි ඉන්නවා. එතන මහත්තයා ගිහි ජීවිතේ දුක්ඛන්දරාව කියන එක සමහර ප්‍රශ්න තියෙනවා මහත්තයා මේ සංසාරෙම කලකිරෙනවා. නමුත් මේ මොහොතකින් හරි මිනිස්සෙක්ගේ හිතරි දැන් ගොඩක් අය මේ ධර්මය අහන නිසා ওই ප්‍රශ්න තියෙන අයත් මේ ධර්මය අහන නිසා හිතරි දෙයි කියලා මම මේ කියන්නේ නැත්තේ. සමහර ප්‍රශ්න තියෙනවා මේ මිනිසුන්ගේ අම්මෝ දහස් වතාවක් හිතෙනවා මහාන වෙච්ච එක හොඳයි කියලා. ඉතින් මහා සෑයේ මහා බෝධි වැඳගෙන බණ පොත් ටිකක් කිය කිය දැන් මට කියන්නකෝ අද කාලේ මිනිස්සුන්ට පොතක් කියවන්න වෙලාවක් තියනවද කියලා? පොයකට පන්සලකට ගිහිල්ලා සිල් ගන්න වෙලාවක් තියනවද කියන්නකෝ. මේ මහා මෙවුනාව නිසා යම් පිරිසක් බිහි වෙලා ඉන්නවා. හැම වෙලාවෙම හම්බ මිනිසුන්ට මොකද්ද සාපේකුත් වැඩිලා තියෙනවා. හම්බු කරන එකට මොනව වෙනවද දන්නේ අර දෙන්නේ කොසල් මහරජුට දැක්ක හීනෙක ලණුවක් මේ විය වියා දානවා. යටින් ඒක මීය කනවා. ඉතින් මෙහෙන් වෙනවා අර මීය කනවා. ඒ වගේ තමයි හම්බ කරනවා හම්බ කරනවා. දැන් මට මොන ගිහිලා තියෙන සමහර මේසන් භාසුන් නැලා සමහරකට මෝල්ඩින් වැඩේම කරනකොට වර්ග අඩි ගන්න ගත්තොත් දවසට රුපියල් 4500 හොයනවා මේ මිනිස්සු මහන්සිලා වැඩ කළා. එහෙමයි ස්වාමී. ඒතර මහත්ය දවසකට රුපියල් 2000ක් වුණත් මාසෙට රුපියල් 60000නේ. ඒ මිනිස්සු ඉතින් රුපියල් 60000 කියන්නේ රජයේ ඉස්කෝලේ ගුරුවරයෙකුටවත් නැහැ. එහෙමයි ස්වාමී. ඒකට මේ මිනිස්සු දවස් 5ක් ආයේ වැඩ කළේ නැත්නම් ආයෙ හංගමනට වැටෙනවානේ. ඒතකොට උදේ ඉඳලා හැන්ද වෙනකල් මැරිගෙන මැරිගෙන දාඩිය පෙරාගෙන මිනිසුන්ගෙන් බැනන් අහගෙන වැඩ කරලා ගෙදර ගිහිල්ලා ඔය කොල්ලෝ ෆෝන් වලින් බලන කාම ලෝකයේ මිනිසුන්ට තියෙන්නේ මේ කොල්ල කුරුට්ටෝ ටෙලිෆෝන් වල ඔබ ඔබ ඒ වගේ සීනියව බලලා අපිත් කසාද වැන්දනම් හොඳයි මෙහෙමයි කියලා උන් අමෝතු සීන ලෝකෙක ඉන්නවා. ඒකෙකුට ඥානෙ මේ උකුණු හිසක් තරම්වත් මොලයක්. කන් හැන්දක් තරම්වත් ඥානයක්. එහෙමවත් තියෙනවා නම් කල්පනා කරලා බැලුවොත් කන් දෙපෑය, බොන් දෙපෑය, අඳින් දෙපෑය. මහන්තේ ලස්සන වැඩක් තියෙනවා. ඉස්සර වෙච්ච එක. මට දැන් සෙනගම මතක් වුණා. ඒ තමයි රජතුමාගේ උයනේ බොහෝ හොඳ තාපසෙක් හිටියා. මේ තාපසෙන් ආන්සේට නිතර දන් වළඳමින් වාසය කළා. දවසක් දානේ වළඳන මේ මේ තාපසතුමා 이르දි උපද්වාගත්ත තාපසය. ආකාශයෙන් යන්නේ ඉන්නේ. අවුරුදු 12ක් ආකාශයෙන් යන්නේ. දවසක් මාලිගාවට ගිහිල්ලා අගබිසව දැක්ක අහම්බෙන්. ඒ අගබිසව ඉතින් මොකක් හරි සුපුරුත්තන් ඇඳුමක් ඇඳගෙන ඉඳ ඇති. ඉතින් මේකට හිත ගියා. ඉතින් ගිහිල්ලා උද්‍යානෙට ගිහිල්ලා මේ කන්නේත් නැතුව බොන්නේත් නැතුව තාපසයා වැතිරිලා හිටියා දැන් එන්නේ නැහැ. දානේ වළඳන්නේ. රජතුමා හොයාගෙන ගියා. ඊට පස්සේ ගිහිල්ලා බලනකොට කන්නේත් නැහැ බොන්නේත් නැහැ මේ ඇයි කියලා අහනකොට කිව්වා මේ ස්වාමීනි තාපසයන් වහන්සේ කියන්න මම කියලා ඒ මගේ රජකම දෙන්නම් කිව්වා. නොදැන් රජකම පව දෙනවා කියන්නේ රජතුමා දෙන්න බැරිද යන්නේ. ඊට පස්සේ කිව්වා මට මේ බිරිඳ ඕන කියලා. ඊට පස්සේ රජුරෝ කල්පනා කරලා හරි මාලිගාවට එන්න කියලා එන්න එන්න කිව්වා. දේවීන් වහන්සේ ඥානේ මට නම් මතක හැටියට මහත්තයා මේ ඉතිහාසයේම මෙහෙම ගෑනු කෙනෙක් ගැන අහන්න ලැබෙනවාමයි. හොඳ ඥානෙ තියෙන දේවින් වහන්සේ. ඒතර එතුමා දන්නා දේවින් වහන්සේට හොඳට ඥානෙ තියෙනවා කියලා. ඊට පස්සේ ඔන්න මේ දැන් සමහර අය බයිනෝනේ අපි මේ ගෑනුමයිට බයිනෝම කියලා. ඔන්න හොඳ ප්‍රශංසාවක්. ඊට පස්සේ දේවින්නාංශේ ඉඳලා කිව්වා එහෙනම් දේවින්නාංශ ඔබ දෙනවා තාපසයට කියලා රාජ මන්දිරේ දෙන්න විවාහ කරලා දුන්නා. ඊට පස්සේ දැන් ඔන්න යනවා. යනකොට ටිකක් දුර ගිහිල්ලා මේ බිසවනාසි තාපසේ යන්න කිව්වා මේ දැන් මේ ගියාට යන්න තැනක් එපැයි යනවා ගිහිල්ලා රජුරවන්න කියලා ඉන්න තැනක් හොයාගෙන එනවා ඊට පස්සේ උන තාපසේ ආපහු මාළිගාවට ආවා ඇවිල්ලා කෝ රජතුමනි අපිට ඉන්න තැන ඊට පස්සේ කියන ආවල් තැන පාළු ගෙදරක් තියෙන මේකේ ඉන්න කිව්වා ඔන්න දැන් ආයෙ පාළු ගෙදෙට ගියා ගෙදෙට ගිහිය ගමම්ම කෝ මේ මහන්සිට ඉඳ ගන්න පුටුවක් වත් නැහනේ ගිහිල්ලා පුටුවක් කරන් එනවා කෝ අර තාපසේ ආයෙ දුවගෙන මාලිගාවට ඇවිල්ලා පුටුවක් අරන් ගියා. ඊට පස්සේ ගියා මේ බලන් ආන්සෙන් ඇඳක් වන්නේ. ඉතින් ගිහිල්ලා හා ඇඳක් අරන් එනවාකෝ. ඊට පස්සේ ඔන්න තාපසේ දුවගෙන ගිහිල්ලා ආයෙ මාලිගාවට ගිහිල්ලා ඇඳක් උස්සගෙන ආවා. ඊට පස්සේ කොහොම මේ බලන්න උයන්ට හැලියක් නැහැ. හැලියක් අරන් එනවාකෝ. ඔන්න ආයෙ මාලිගාවට ගිහිල්ලා හැලියක් අරන් ආවා. ඊට පස්සේ කොහොම හැලියක් ගෙනාවට මේක තම්මන් හාල් අඩු වැඩි එපැයි. ගිහින් හාල් වැඩි අඩු වැඩි අරන් එනවාකෝ. තාපසේ අල්ලගත් අර ගෑණි යති මේ වර කිව්වා. ගිහිල් රජු ගාවට ගිහිල්ලා කිව්වා ඔබ වහන්සේගේ බිසෝ ඔබ වහන්සේම තියාගන්න මෙච්චර දුක් අන්තරව මරණම් විඳින්න බෑ කියලා. දැන් ඔය කොල්ල කුරුට්ටෝ කෙල්ලන්න ආසාවට හිටියට උන් බැන්දට පස්සේ අර මේකප් එක ගෙනින් අර ඇඳුම ගෙනින් මේක ගෙනින් චේන් එකක් ගෙනින් කියනකොට කොල්ලන්න දුවන්න වාරමදි වෙනවා. එදාට උඹලට ඒක තේරෙන්නේ නැත්නම් කොල්ලනේ මං කියන්නේ සිවුරටවත් වැඳ වැඳ හිටපල්ලා. සංසාරේ හරි නිවනක් ලැබෙන්න සංසාරේ හරි පැවිද්දක් ලැබෙන්න කියලා. ඉතින් ඒ නිසා ওই කතාව හරි වටිනවා. තවත් ওই කතාවේ තිබු මම මතක නෑ. ස්වාමීන් මේ කතා ප්‍රවෘත්තිය ජාතක කතාව. එහෙමයි. ජාතක කතාවක් ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරපු එක තියෙන්නේ. නම මතක නෑ. එහෙමයි. ඉතින් ඇත්ත නේද? දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල බලන්නකෝ. අමේ ස්කන්ධරානේ අපි අර සුන්දර මේ සුන්දරව පේන මොහොතට ඒ ඒ අවස්ථාවට විතරයි ඒක දැනලන වටපිටාවේ තියෙන දේ එහෙම විග්‍රහය කරලා ඒ නුවණින් ඒක කරන්නේ නුවණින් කරන්නේ දැන් අපි අර අමරාදේවියගේ කතාව කියනකොට සාමාන්‍යයෙන් අපි ස්ත්‍රීන්ගේ ස්වභාවය ගැන කිව්වේ වචනේ ඒ තමයි ස්ත්‍රීන්ගේ හිත පිරිමින්ගෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ නමුත් යසෝදරාවගේ සංසාරේ එහෙම තමයි හිත. නමුත් යසෝදරා කල්පනා කරනවා. අපාය ගැන කල්පනා කරනවා. ස්වාමියා ගැන කල්පනා කරනවා. ලෝකේ රහස් තියාගන්න බෑ කියලා කල්පනා කරනවා. වරද සාක්ෂිය ගැන කල්පනා කරනවා. ඒවා කල්පනා කරනකොට ඇයට වරදේ ඉදෙන්න අවස්ථාවක් නැහැ. ඒ නුවණ නිසාම. නුවණ නිසා. ඒ වගේ අද වුණත් කෙනෙක්ගේ හිත ලෝල වෙන්න පුළුවන්. හැබැයි ඈ කල්පනා කළොත් ඇහැ බේරෙනවා. ඇහැ බේරෙනවා. ඉතින් ඒ නිසා මහත්ය මේකේ තියෙන කල්පනා කිරීම. ඒ නිසා නුවණින් විමසලා යම්කිසි කෙනෙක් බේරුණොත් එහෙම ආන්න එයාට නම් මේකෙන් ගැලවිල්ලක් තියෙනවා. මහත්ය පැවිද්ද නම් ශ්‍රේෂ්ඨයි. පැවිද්ද ශ්‍රේෂ්ඨයි. විශේෂයෙන් ගෞතම බුද්ධ ශාසනයේ මේ වගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අසමින් උතුම් පැවිදි ජීවිතයක හිත පිහිටව ගන්නට තියෙන එක මේ මේ කාලේ විතරයි තියෙන්නේ. දැන් සමහර පුතාලා මහණුණාට අම්මලා කැමති නැහැනේ. ඇත්තටම මේ අම්මලාට යම් අභාග්‍යයක් තියෙන එකක් තමයි පාප කර්මය රැස් වෙනවා. අනිත් එක තමයි ওই කොල්ලෝ අනාගතයේ සාමාන්‍යයෙන් කසාද බැඳලා කට හැකර ගෑණියෙක් කිසිම චරිතයක් නැති ගෑණියෙක් හම්බ වෙලා කොල්ලා දුක් විඳිනකොට අම්මට තේරෙයි. එදා අපේ කොල්ලගේ ගමන මං වැළක්වේ නැත්තම් අද මේ කොහෙවත් යන ගෑනුන්ගෙන් මගේ කොල්ලා බැනුම් අහන්න ඕනේ නැහැ කියලා. දැන් ඒ අම්මලේ දරුවා මහාන කරලා තිබ්බනම් හත්මුතු પરම්පරාවකින් වන්දව වන්දව පුත්‍රයා ඉහළ ස්ථානයේ තියලා තියන්න තිබ්බා. එහෙමයි. මුළු හත්මුතු પરම්පරාවෙම තමාගේ කුසෙන් උපන් දරුවාට සාදුකාර දෙවන්න තිබ්බා. නැද්ද? එහෙමයි ස්වාමීනි. දැන් අම්මලාන මේ උතුම් පැවිදි ජීවිතයකට දරුවෝ කැමැත්ත තියෙද්දී ඒකට අම්මලා තාත්තලා ඉඩ නොදීම නිසා ඒ ශාපේ පවුලට වැදිලා ඒ දරුවන්ට අනාගතේ ප්‍රශ්න එනවා. කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් කෙනෙකුට මහත්යා පැවිදි වෙන්න හිතෙනව නේද? හිතෙන්නේ එයාගේ සසරේ සංස්කාරات එක්ක. ලේසියෙන් මහාන වෙන්න හිතෙන්නේ නැහැ. එයා එයාගේ ජීවිතේ පැවිද්දකට තමයි හරියන්නේ. සාමාන්‍යයෙන් පොඩි කාලේ සිවුරු පොරවනවා, අඳනක මේ මොකද බෙක්ෂීට් කරට දා ගන්නවා, බාහන දිහා බලා ඉන්නවා, හාමුදුරු දිහා බලා ඉන්නවා, බෝමලුයි සෑමලුයි දුවනවා. ඒ හුරුකම් එනවා අයයිද. ඊට පස්සේ කාලෙකදී ඇවිල්ලා එයා කියනවා මහානෙන්න අමලතරලා කියන නෑ නෑ අපි හැදුවේ උඹලා ඔකට නෙවෙයි. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාලගේ ජීවිතේ අර පහසුවෙන් එයාලගේ ජීවිතේ හැඩගැහෙන්නේ පහසුවෙන් ඒ පැවිදි මාර්ගයටනේ. ඒක අපි උදාහරණයක් කියමු කාපට් පාරක් වගේ කියලා කාපට් පාරක යන්න තියෙන වාහනයක් මඩට දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක එරීලම යනවා. ඊට පස්සේ තමයි සාමාන්‍ය පැවිදි වෙන්න හිතන කෙනෙකුට පැවිදි වෙන්න හිතෙන්නේ නෙක්ඛම්මයක් හිතට ඇවිල්ලා. කාමයේ ආදීනවයක් ප්‍රකට වෙලා. ඒකට එයා ඒ වාගේ කෙනෙක් කහාද වැන්දොත් එහෙම එයාට අර කසාද ජීවිතේ තියෙන කාමයේ ආස්වාදයක් අර නැති ඒ කියන්නේ ඒ වහා වෙනස් වෙවි යන ස්වභාවය. කියන්නේ සෘප්තිකර නොවන බව. මොකටද මම මේක කරන්නේ? ඇයි මට මොකද උනේ? ඇයි මම මේ දුකට වැටුනේ කියන එක නිතර යාගේ හිතට වද දෙනවා. ඒතර බැඳ නිසා බැඳගත්තු බෙරේක ගහ වය වයමින් ඉන්නවා මිසක්කා අර කරගන්න දෙයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? හිතේ ලොකු චිත්ත පීඩාවකින්, ਸੰతాපයකින් වාසය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම එකක් තියෙන. දැන් බැඳපු අයට මම කියන්නේ ඒක මේ පුළුවන් විදිහට ගුණ ධර්ම දිනු කරගෙන වාසය කරන්න. ඒ තනිකඩ අයට කියන්නේ ප්‍රඥාවෙන් වාසය කරන්න. පැවිදි වෙන්න කැමති අයට කියන්නේ උතුම් පැවිද්ද ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් කොහොම හරි මේ තිබ්බ ධර්ම කාරණාව තමයි ওই පැත්තෙනුත් ওই විදිහට විස්තර කළේ උතුම් පැවිදි බව ශ්‍රේෂ්ඨයි. ස්වාමීන් අවස්ථයි. ඔව් මහත්තයා දැන් ඒ කාරණාව ඒ විදිහට තියෙන්නේ. එහෙමයි. පැවිදි බව උතුම් කියන කාරණාව. ඉතින් ඒ නිසා ප්‍රතිපත් ගිහි වේවා පැවිදි වේවා ප්‍රතිපත්තිය දෙන කෙනාට තමයි මාර්ගඵල කුසලය හිමි වෙන්නේ. එහෙමයි. ඒක පැවිදි ජීවිතයේ කෙනා මනා ප්‍රතිපත්තිය යෙදුනොත් ඒ පැවිදි වෙච්ච කෙනාගේ ප්‍රතිපදාවෙන් ඉක්මම් ප්‍රතිඵල ලැබෙනවා. එහෙමයි. ඊළඟට පැවිදි ජීවිතයේ අර සිතුමිනක් වගේ ඒ වගේම මොහොතේ රළ ගණන් කළ නොහැකිසේ අසංකේ අප්‍රමාණ ගුණවලින් යුක්තයි. එහෙමයි. පැවිදි ජීවිතේ. ඉතින් මේ තුන් ලෝකම වැඳුම් පිදුම් ලැබමින් ඒ වගේම අහිංසක සතරේ යන සත්වයන්ට දම්පැන් පිළිගැනීමෙන් ඔවුන්ට පින් පුරෝමි පින් කෙතනේ ස්වාමී පින් කෙත පින් පුරෝමින් ඔවුන්ටද අමා මහ නිවන පිණිස පින් පුරෝමින් වැඩ සිටිනවා සංඝයා ස්වාමිනේ කුමා පුදුම අභිමානවත් කාරණාවක් නේ මේ අපේ විමුක්තිය හදාගන්න අතරේම අනිත් නෑ මහන්සේ දැන් අපි පැවිද්ද ගැන හිතුවොත් මේ හිතන්නකෝ අසංකීය කල්ප ගණන් බුදුරු නැතුව තියෙනවනේ එතකොට අසංකීය කල්ප ගණන් බුදුරු නැහැ කියලා කියන්නේ ඒ කාලෙටම මහාන කමක් කියලා එකක් නැහැ දැන් මහන්තයා මේ කල්පේ කොටස් 6කට බෙදුවොත් කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන තථාගතයන් වහන්සේලා ප්‍රශ්නමෝ පහළ වෙන්නේ මේ කල්පේ කොටස් 6කට බෙදුවොත් මුල් කොටස් දෙකේ. එතකොට මේ කල්පේම කොටස් හතරක් තව තියෙනවා බුදවරු නැතුව. එතකොට ඒකෙන් පස්සේ තමයි කල්ප විනාශ වෙන්නේ. මේ ඊරවල් හතක් පායලා. එතකොට මහත්තයා මේ කල්පේ කොටස් 6කට බෙදුවොත් බුදවරු ප්‍රශ්නම පහළ වෙන්නේ මුල් කොටස් දෙකේ. එහෙමයි. තව කොටස් හතරක් තියෙනවා. එතකොට ඒ මේ කල්පේ කොටස් හතරක් මහානකම නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතරම්ම දුර්ලභ මේ කසාවත එහෙමයි ස්වාමීනි. දිව්‍ය ලෝකේ නැහැ. එහේ. මේ කසාවත බ්‍රහ්ම ලෝකේ නැහැ. ස්වාමීනි මේ පින්වත් බ්‍රහ්මයන් හරි දෙවිවරු හරි මහා සංඝරත්නේ වන්දනා කරනවා නම් මේ මනස ලෝකෙට මනස ලෝකෙමනේ එන්න ඕනද සාමි? මනස ලෝකෙ. එහෙමයි සාමි. නාග ලෝකේ නෑ මහා ඒමුත් මේ මේ මේ පෘථජන ලෝකේ වෙන බාහිර රටවල් වල නෑ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන තැනමයි පැවිද්ද කෙනෙකුත් තියෙන්නේ. එහෙමයි සාමි. ඒ නිසා පැවිද්ද කෙනෙකු උත්තරීතර දායාදයක්. පැවිද්ද කියන එක උත්තරීතර දායාද. ඉතින් ඒ නිසා මේ පැවිද්ද ශ්‍රේෂ්ඨයි කියන කාරණාව ඊළඟට තියෙනවා මේ බෝසතුන්ගේ දුෂ්කරක්‍රියාව ගැන. එහෙමයි. මේ ප්‍රශ්නේ කියනවා ස්වාමිනේ නාගසේනයන් වහන්සේ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ දුෂ්කරක්‍රියා කළ සේ මෙබඳු වෙනත් පටන්ගත් වීරියක් කෙලසුන්ගෙන් නික්මීමක් මහා ක්ලේශ යුද්ධයක් මාරසේනා මැඬලීමක් ආහාර නොගැනීමෙන් ලත් පීඩාවක් දුෂ්කරක්‍රියාවක් නොතිබුණීය මේසා දරුණු දැඩි වූ වීරිය පරාක්‍රමයෙන් යුතුව සිට අස්සසිල්ලක් නොලැබ ඒ දුෂ්කරක්‍රියාවේ ඇලුණු සිට පිරිහෙලාගෙන මෙසේ පැවසුවාහුය බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියාව අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් අමාමහ නිවන සාක්ෂාත් කළා. පස්සේ සංඝයාට දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මම වනාහි මේ කටුක වූ දුෂ්කර ක්‍රියාව හේතුවෙන් මනුෂ්‍ය ධර්මයන්ට වඩා උත්තරීතර වූ ආර්ය ඥාන දර්ශන විශේෂයක් අවබෝධ අවබෝධ කළේ නැහැ කියන දුෂ්කර ක්‍රියාවෙන්. ආර්ය සත්‍ය අවබෝධය පිණිස අන්‍ය වූ වැඩපිළිවෙලක් තිබිය යුතු වන්නේ කියලා දුෂ්කර ක්‍රියාවත් ඇරිය කියන්නේ. එහෙමයි. එතකොට ස්වාමීනි ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම් තැනක දේශනා කරනවා ආරබත නික්කම නික්කමත යොඤ්ජත බුද්ධ ශාසනේ මේ කාය චිත්ත වීරියෙන් වීරිය ආරම්භ කරන්න කෙලෙස් කෙලෙසුන්ගෙන් මිදීම පිණිස නික්මෙන්න බුද්ධ ශාසනයේ බලවත් චිත්තයෙන් චිත්තයේ දෙන්න හස්ති රාජයේ කුණබට පඳුරෙන් කළ ගෘහයක් මැද සුණු විසුණු කරන සේන් මරහුගේ සේනාව සිඳ බිඳ හරිවූ කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. මේ ධර්මයේ මනාව යෙදෙන්න කියලා. උපරිම චිත්ත ශක්තියෙන් මේ ධර්මයේ යෙදෙන්න කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දේශනා කරනවානේ මං ඒ කාලේ දුෂ්කර්ක්‍රියාව අත්හැරියා. ඒතර දැන් කියනවා මේකේ පුළුවන් විදිහට යෙදෙන්න උපරිම ආකාරයෙන් යෙදෙන්න කියලා. ඒකට සමාව අත්හැරපු එකේ ශ්‍රාවක යොදවනවා වගේ කස්නියෝයි කියලායි. දැන් මේ රජ්ජුරුව කියන කාරණාව. එතකොට දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී උන්වහන්සේගේ ආහාරයේ පාලනය තමයි එතන ප්‍රබලම දේ. එහෙමයි ස්වාමී. උන්වහන්සේ දවස් 15කට එක මුං ඇටයක්. දවස් 15කට එක හාල් ඇටයක්. දවස් 15කට මුං ඇට හේදපු වතුර ටිකක්. තමන්ගේම මුත්‍රා තමන්ම බීලා තියෙනවා. තමන්ගේම මල තමන්ම කාලා තියෙනවා. මහා විකට භෝජනය කියලා කියන්නේ. තමන්ගේ ශරීරයේ මල මුත්‍රා හිග වෙලා මේ නේත්‍රයේ ඇතුළට ගිහිල්ලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණය අතුරුදහන් වෙලා ගියා. ඉතින් උන්වහන්සේ ඇවිදින ඇවිදින තැන කලන්තය දිල වැටිලා තියෙනවා. දෙවරු ඊළඟට පවත්ත පළ භෝජී කියලා මුලින්ම හුරු උනේ ගස් යට ඉඳගෙන ගහ යට ගහට ඒ ළඟට වැටෙන දේ විතරක් වැළඳුවා. ඊට පස්සේ ආහාර ගන්න නැහැ කියලා තීරණය කළා. තිරණය කරන දෙවරු ආකාශින්දලා කිව්වා ඔබ ආහාර ගත්තේ නැත්නම් අපි රෝම කූප වලින් දිව්‍ය ඕජාව ඇසුරු කරනවා කියලා. ඒතරම් බෝධිසත්වය කල්පනා කළා මමත් ආහාර ගන්න නැහැ කියන අදහසින් ඉන්නවා නම් දෙවිවරු දිව්‍ය ඕජාව හරියට ඇතුල් කරනවා නම් මගේ උත්සාහය નિરර්ථකයි. නිසකව නෑ මම ආහාර ගන්නවා ඔබ ඇතුල් කරන්න ඕනේ නෑ කියලා තමයි දවස් 15කට එක මුං ඇටයක් ගත්තේ. එහෙමයි ස්වාමීනි. ඒක ඔය වාගේ දුෂ්කර ක්‍රියා කරන අවසාන උන්වහන්සේ වත් ඇරියා. අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. ආහාර ටික ටික වළඳලා උනාසේ ආනාපාන සතිය තුලින් සිත එකඟ කළා. ස්වාමීනි මේ ජීවිත අන්තරාවක් නොවන්නේ මහබෝසතාණන් වහන්සේ. ඒ ජීවිත අන්තරායක් නොයන්නේ මේ බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සම්මා සම්බුදු වන නිසා. නැත්නම් එක උන්වහන්සේ කෝටියක් මේ වෘත රැක්කනම් එක වෘතයක් ඇති කෙනෙකුගේ ජීවිතේ නැසෙන්නේ. දවස් 15කට එක මුං ඇටයකින් ඉන්නවා කියන එක දවසක් දෙකක්ද? ඉතින් ඒ නිසා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අනිතක ඇඟ මේ කලන්තය ඇදලා වැටෙනවා කියන්නේ ඇත්තු කෝටිකගේ හයිය තියෙන කෙනෙක්. ඇත්තු කෝටි ගානකගේ ශරීර ශක්තිය තියෙනවානේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒ කියන්නේ ඔය මේ රාජමාලිගාවේ දොරටුවට වැටිලා තිබ්බ ඇත්තු වලිගෙන් උස්සලා මේ ඈත වලට විශ්ව කළා තියෙනවා. ඒ සිද්ධාර්ථ කුමාර කාවේ. ඉතින් ඒ වගේ පුදුම කාය ශක්තියක් ඇත්ත කෝටි ගානක හයියක් තිබ්බ කෙනෙක් නැගිට ගන්න බැරුව කලන්ත දාලා වැටෙනවා කියන්නේ කොච්චර ශරීර ශක්තිය හීන වෙන තරමට උන්වහන්සේ ආහාර නොගෙන නොගෙන මේ මේ දුෂ්කරක්‍රියාව කළාද ඉතින් ඒ නිසා අපේ මේ නාගසේන මහරහතන් වහන්සේ මේ කතාව විස්තර කරලා කියනවා අප බෝසතාණු අධිකතරව වීරිය කරන සමෙහි නිර්වශේෂ වශයෙන් ආහාර ගැනීම වැළක්වූසේක. එසේ ආහාර වළක්වාලු නිසාවෙන් උන්වහන්සේගේ සිත දුර්වල වුණා. ඒ දුර්වල හිතෙන් උන්වහන්සේ ਸਰවඥ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න අමාරුයි. ඉතින් උන්වහන්සේ පමණ දැන මද මද වශයෙන් ආහාර වළඳනසේක් මධ්‍යම ප්‍රතිපදාවෙන්ම නොබෝ කලකින් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. මහරජාණෙනි සියලු තථාගතයන් වහන්සේලා හට සර්වඥ ශ්‍රී සම්බුද්ධත්ව ප්‍රතිලාභයේ පිණිස පවතින්නේ එකම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පමණයි. එකම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පමණයි. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේට ඒ කාලේ අධර්මය අවබෝධ කරගන්න බැරි වුණේ දුෂ්කර්ෂයන් කරන කාලේ ආහාර පාලනය කරපු නිසා. එහෙමයි. ආහාරයෙන් ශරීරය ගොඩාක් දුර්වල ගියා. මහත්තයා අපි දැනගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි කන බොන දේවල් එයා හිතන පතන දේට බලපානවා. එහෙමයි ස්වාමීනි. කා ඒක ඒක ඒක සත්‍යයක් මහන්සයා. වැඩි ඕනේ විවාරේ පව නැද්ද මොකක් හරි මොකක් හරි විකාර කතාවක් කියනොත් උඹ මොනවද බං කෑවේ කියලා අහන එකක් නැද්ද? එහෙම නැත්නම් අමු කෑවිලාද කියලා අහන්නේ. එහෙමයි. එහෙම තියෙනව නේද? කන බොන දේවල් බලපානවා. දැන් අපි කියමුකෝ ආහාරයක් වශයෙන් බාහිරින් ගන්න දෙයක් වශයෙන් කවුරු හරි ගංජා ගැහුවොත්. ඒකගේ සම්පූර්ණ චිත්ත සංකල්පන ඔක්කොම වෙනස් වෙලා යනවනේ. බොනවා. රා අරක්කු බොනවා. බීපු ගමන් අර මිනිස්සයා වෙනස් වෙලා යන්නේ නැද්ද? එහෙමයි. කිනට අඳින සරම මේ කවුලුවට අඳිනවා ඊට පස්සේ. එහෙමයි. ඊට පස්සේ කතා කරන කෙනා පේන්නේ නැහැ. 100ට මචං කියනවා. ඊළඟට තාත්තට තව මොකක් හරි එකක් කියනවා. දැන් කොල්ලෝ කොල්ලෝ ටිකක් ඉස්කෝලේ කොල්ලෝ ටිකක් බීලා මට වෙන සර් කෙනෙක්ද කොහෙද කිව්වේ මේ කොල්ලෝ ටිකක් බීලා හන්දිය කියනකොට සර් කෙනෙක් ගිහිල්ලා තොපි මම අඳරනවාද කියලා අහලා ඊට කොල්ලෝ ටික බල්ලා මොන දියා කලින් දැකලා තියෙන ඩයල් එකක් කිව්වලු ඒතර සමන්ගේ සමන්ගේ ගුරුවරයා පේන්නේ නැහැ හොයාගන්න මේක ඩයල් එකක්ලු එතකොට බාහිරින් ශරීරයට ලැබෙන දේ අනුව චිත්ත සංකල්පනා වෙනස් වෙනවනේ. මහත්ය මේකෙන් මම වක්‍රව කියන්න හැදුවේ අද කාලේ මිනිස්යාගේ රාග හිත වැඩි. එහෙමයි. ක්‍රෝධ හිත වැඩි. ඒකට හේතුව මිනිසු වසවිස සහිතව කන ආහාර බලපෑවා. එහෙමයි. ඊළඟ පුංචි කාලේ නම් 10 කාම 10 ඇති වෙනවා. ඒ ඉතින් ආහාර ශනික ආහාර වර්ගනේ තියෙන්නේ. ඒ නිසා කෑම බලපාලා තියෙනවා අද මිනිස්යාගේ චිත්ත සයිදසික වෙනස් වීමට. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප. ඒ විදිහටයි. නිසා බාහිර භෞතික දේවල් මේ රූපීය කොටස් ඒ විඥානේ කරා බලපානවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් තියෙනවා. දැන් ශරීරයට ආහාර යමක් දීලා මේ මේ ශරීර මේ විඥාන පැවැත්ම නතර කර කියන්නේ මේ ජීවිතේ පව නැති කරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. සිතන දේවල් වෙනස් කරන්න පුළුවන්. බාහිර දේවල් නිසා. ඉතින් ඒ වගේ අර ආහාර අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් අරගෙන අරගෙන ඒක හේතුව නිසා සම්මා සම්බුදු කෙනෙක් විදිහට මනසින් විමසලා ධාරණය කරගන්න ඕන ඒ චිත්ත ශක්තිය උපද්දව ගන්න බෑ අර ආහාරවල තියෙන දෝෂ නිසා. ඉතින් සම්මා සම්බුදු වෙන දවසේ උන්වහන්සේ අති ප්‍රණීත මිහිරි ක්‍රියාහාරයක් කරනවා. නේද? සුජාතාවගේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සේ කොරතු දෙන දුෂ්කරක්‍රියාවක් නෙවෙයි කියනවා කලේ. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා අර ලස්සන කාරණාවක්. ඒ කරපු වීරිය නෙවෙයි කියනවා දෝෂෙ තිබ්බේ. ආහාරය කියනවා දෝෂෙ තිබ්බේ. කියනවා මහරජාන්නේ පුරුෂරේ පුරුෂයෙක් ඔරොත්තු නොදෙන වේගයෙන් ගමනක් යනවා නම් ඒ අධිකතර ගමන් වේස නිසා බිම වැටෙන ඔහුගේ අත්පා කැඩෙනවා නම් අත්පා කොර වෙලා යනවා නම් ඔහුට පොළොවේ ඇදගෙන වැටෙන්න වෙනවා නම් කිම ඒක පොළොවේ වැරද්දක්ද එයාගේ වැරද්දක්ද කියලා. ඉතින් අතපය කැඩිලා දුවගෙන වේගෙන් ගිහිල්ලා. ඒක පොළොවේ වැරද්දක් නෑ කො එයාගේ වැරද්දක් කියෝ. ඊට පස්සේ කියනවා ආන් මේ වගේ කියනවා මේ රජතුමනි මහා බෝධිසත්වයෝ උත්සාහ කරපු එකේ වීරිය කරපු එකේ දෝෂයක් නැහැ කියනවා. හුදකලාව හිටපු එකේ දෝෂයක් නැහැ කියනවා. උන්වහන්සේ බණ භාවනා කරපු එකේ දෝෂයක් නැහැ කියනවා. හැබැයි උන්වහන්සේ ආහාර වළඳපු නැති නිසා ඒකේ අඩුපාඩු ආවා කියනවා. එහෙමයි. කියනවා මහරජාණෙනි මධ්‍යම ප්‍රතිපදාව යන සදාකාලිකම නිවන් නිවන පිණිස ඇති ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේම මහන්සයා. නිවන පිණිසමයි. එහෙමයි ස්වාමීනි. දැන් සුගතියේ පිණිස තියෙන එකක් මාවතක් තමයි ශ්‍රද්ධා සීල සුති ත්‍යාග ප්‍රඥා. එහෙමයි ස්වාමීනි. ඒකෙන් සුගතිය උපදවනවා. ඒක මානසිකාර කරලා මාර්ගාංග විදියට පුරුදු කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වුණා නම් නිවන දැන් සෝතාපන්න වුණා කියන්නේ ඒකාන්තයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වුණානේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ආපන්න කියන්නේ පැමිණුණා ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණාට පස්සේ එයා ජීවිත 8ක් යන්නේම නැහැ ජීවිත 7කින් අරහත්ත්වයටපත් වෙනවාමයි එතකොට මේ නිවන පිණිස තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය එතකොට මහා බෝධිසත්වයන්ට බෝධිසත්ව කාලයක හුරු කරගන්න බැරි වුණේ ආහාරය නිසා ගොඩාක් කයත් සිතත් දුර්වල වෙලා තිබෙන නිසා. කියන්නේ කය දුර්වල වුණා. එතකොට ඊට අනුව චිත්ත ශක්තිය උපද්දවා ගන්න විදිහට හැදුන්නේ නැහැ පරිසරය. මහරජාණන්ගේ පුරුෂේ කිලිටි වී ගිය සලුවක් පොරවයි. ඔහු එම වස්ත්‍රේ නොසෝදයි නම් ඒ ජලෙහි වරදක්ද? හැම කල්ලිම ජලය අදාළ කටයුතු සඳහා සැකසී තිබේ. එහිලා දෝෂේම පුරුෂයාගේමය. එහිම මහරජාණන් අපමහා බෝධිසත්වයන් වහන්සේ පටන්ගත් බෝධිසත්වයන් වහන්සේගේ පටන්ගත් වීරියේ කෙලෙසුන්ගෙන් නික්මීමේ තිබ්බ උත්සාහය වැරද්දක් නැහැ. කුදකලා වීමේ වැරද්දක් නැහැ. ක්ලේශ යුද්ධේ වැරද්දක් නැහැ. යම් කරුණක් නිසා තථාගතයන් වහන්සේ සමෙහි සර්වඥ ශ්‍රී සම්බුද්ධත්වය නොලඹූසේක්ද එම කරුණ වූයේ ආහාර පාන නොගැනීමේ දෝෂයයි. මහරජාණෙනි මධ්‍යම ප්‍රතිපදාව යන සදාකාලිකවම නිවන් පිණිස ඇති ප්‍රතිපදාවයි. එහින් තථාගතයන් වහන්සේම මධ්‍යම ප්‍රතිපදාවෙන්ම ශ්‍රාවකයන් හට අනුශාසනා කරනසේක, සමාදන් කරනසේක. මෙසේ මහරජාණේ ප්‍රතිපදාව වනාහි සදාකාලිකවම සත්‍යයන්ගේ විමුක්තිය පිණිස සූදානම්ව තිබේ. ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතා යහපති ස්වාමීනි වැටුණා කියලා දැන් රජතුමා පිළිගන්නවා. මට කල්පනා වුණේ දැන් අද කාලේ ආමඳුරවරුන්ට ගොඩාක් බණ භාවනාවෙන් විවේකයෙන් වාසය කරන්න නැතුව අද කාලේ බලනකොට ගොඩාක් ආමඳුරවරුන්ට බලන්න මේ ලෙඩ දුක් වැඩි. ඒතර ආමඳුරවරු සීනි අමාරුවට ඊළඟ කොලෙස්ටරෝල් වලට එක එක දේවල් වලට බෙහෙත් ගනිමින් ස්පිරිතාල වලයි ඒකත් එක්ක ඊළඟට මේ මිනිසුන්ගේ වැඩ කටයුතු ඒවත් වලට ආමඳුරවරුන්ට ගොඩාක් කරදරයි නේ. එතකොට මහත්තයා ඒ හාමුදුරන් ලෙඩ හැදීම ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම දානි ලැබෙනවානේ. අද පින්න පාතේ නෙවෙයිනේ. එහෙසම්. දානි. ඒතකොට දානෙට මේ අම්මලා ශ්‍රද්ධාවට පොල් කිරි වැඩි කරලා. ඊට පස්සේ ලෝකේ තියෙන සකල මනා ඔක්කොම ටික හදලා දෙනවනේ. ඉතින් හාමුදුරුවෝත් වළඳනවා. ඒතකොට ඒ වළඳන එක අර ව්‍යායාම් අඩු ශරීරයට ඔරොසු දෙනවමදි. එහෙමයි. ඊළඟට එක එක දේවල් තෙල් දාලා මෙහෙම කරලා හදනවනේ. ඉතින් ඒවත් එක හාමුදුරුවොත් ඒක එක පැත්තකින් ලෙඩ වෙනවා. ඒ ලෙඩ වුණාට පස්සේ උන්වහන්සේලාට බෙහෙත් හේත් ගැනීමටම ඊතුරු කාලය යනවා. ඒක බලන්න කොහේ හරි මුල්ලක ආහාරයක් තිබ්බද නැද්ද කියලා. මේ හැමදේටම නේ. හැමදේටම. ඉතින් ඒ නිසා ඉස්සර ආහාරය සොයාගෙන යනකොට ගෙවල් වල තැම්බෙන එකක් තමයි පාත්‍රයෙන් ලැබෙන්නේ. අනිත් එකේ පින්ඳ පාත යනකොට ගයක් ගයක් ගානේ උන්වහන්සේ යනකොට ශරීරයේ ලැබෙන ව්‍යායාමය. ඊට පස්සේ ඒ ගමන් මේ සත් එක ගිහිල්ලා දාන ටිකක් වළඳලා පොඩ්ඩක් විවේක අරගෙන පෑම් පහසු වෙලා භාවනාවට ඉඳගත්තට පස්සේ කය එහෙම පහසුවෙන්ම පවතින සමාධිය තුල. ඉතින් ඒ නිසා මේවා මහත්යක් දැන් අද කාලේ ඔකෝම උඩේ යටිකුරු මාරු වෙලා තියෙන්නේ. ඉතින් මේවා ගැන කල්පනා කරන්න ගියොත් ලොකු සංවේගයක් උපදිනවා. කෙසේ නමුත් තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙනවා නම් යම්කිසි චිත්ත ප්‍රසාදයක්. එහෙමයි. ධර්මයේ ගැන සංගය ගැන බුදුරජාණන් වහන්සේ සරණ යෑමක් ඇද්ද? බුදුරජාණන් වහන්සේට ඇඟිලි එකතු කොට වන්දනා කිරීමක් ඇද්ද? ඒ නිවනට බොහෝ උපකාර වෙන බලවත් බලවේගයක් කියනවා. ඒ නිසා අපිට අද කාලේ මේ ධර්මය අහලා ශාස්ත්‍රීය සම්පත්තිය ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, තුනුරුවන් ගැන ඇති වෙන පැහැදීමම අපිට කවදා හරි අපිව සසරෙන් නිදහස් කරනවා. නිසා අපි කාටත් මේ දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි අපිට තියෙන්නේ.